සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම හැමෝම අද දවසේ සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවෙන් යුක්තව. ඒ නිසා වෙන්ම අපි දැනගත යුතුයි ලෞකික ලෝකෝත්තර ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න. ඉතින් බොහෝ වශයෙන් තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි ධර්ම ශ්‍රවණය කළ යුතු තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්න කාරණාව මොනතරම් වැදගත්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අපි සාකච්ඡා කරමින් ඉන්නේ පසළොස් චරණ ධර්මයන් පිළිබඳව. ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආහාරය මාත්‍රණතාවය, ජාගරියානු යෝගය, ඒත් එක්කම ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රත භාවය, වීරය, ප්‍රඥාව කියන දේවල් ගැන අපි සාකච්ඡා කරා. දැන් තියෙන්නේ ඒ ධ්‍යාන අංග හතරෙන් හතර පිළිබඳවයි. නමුත් අපි ධ්‍යාන අංගයකට ළඟා වෙනවා කියන්නේ මොකක්ද? එයින් අපිට ලෞකිකව ලැබෙන ලාභය මොකක්ද කියන එක ගැන සාකච්ඡා කරපුවාම ප්‍රමාණවත් වෙනවා. කොහොමද ධ්‍යාන අංගයක් අපේ මේ ධර්ම අවබෝධය සඳහා හේතු වෙන්නේ කියන එක ගැනත් අපි යම් කිසි ආකාරයක සාකච්ඡා කළ යුතු කාරණාවක් වෙනවා. හේතුව හේතුව පැහැදිලිවම ඊටා පැහැදිලිවම ධර්මාබෝධය සඳහා ධානාංගයක් හේතු වෙන්නේ ඇයි කියලා දැනගත්තේ නැත්නම් අපිට ඒ ගැන උනන්දුවක් නැති වෙනවා. මොකද ඒක ලෞකික පැත්තට විතරක් බර දෙයක් කියලා හුඟක් වෙලාවට ධ්‍යානය ගැන සඳහන් වෙලා තියෙනවා. නමුත් අපි හොඳටම දන්නවා ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ අභිධර්මානුකූලව ධ්‍යාන පහක් අර්ථ දක්වනවා. එතකොට මේ ධ්‍යාන පහ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා මේ ධ්‍යාන පහේදී තමයි ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. එහෙමනම් ධ්‍යාන වැඩුවත් නැතත් අවසානයේදී ලෝකෝත්තර සිතක් පහළ වෙන්නේ අඩුම ගානේ ප්‍රථම ධ්‍යාන සිතක් එක්ක. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් කර්කසව රළුව අපි කියන්නේ ශුෂ්ක විදර්ශනාව කියලා. ඒක බොහොම අමාරු අපහසු දෙයක්. සුන්දර මාර්ග නිර්මාණය වෙන්නේ ධ්‍යාන නැත්තම් සමතය වඩනවත් එක්ක. ඉතින් ඒකින්ද මේක මොකක්ද කියලා පැහැදිලිව අපි දැනගමු. මොකක්ද මේ ධ්‍යානයක් කියන්නේ? එහි තියෙන අංගයන් මොනවද? ඒවා විශේෂයෙන්ම ලෞකික සහ ලෝකෝත්තර දියුණුවට හේතු වෙන්නේ මොකක්ද කියලා. හොඳයි. මොකද ජයග්‍රාහී මාර්ගයක් ගැනයි අපි කතා කරන්නේ. යා යුතු ඉලක්කයක් ගැනයි. විද්‍යා චරණ ධර්ම කියලා කියන්නේ විද්‍යාව නැත්නම් අවබෝධය සඳහා යා යුතු ගමන අවබෝධය සඳහා යා යුතු ගමන නිර්මාණය වෙන ආකාරය තමයි විද්‍යා චරණ කියලා කියන්නේ පසළොස් චරණ ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අපි ඉතා හොඳින් මේ හැමදේම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ කරන හැම කටයුත්තක්ම ඉතා නිවැරදිව දැනගෙන කටයුතු කරන්න ඕනේ. හොඳයි. දැන් බලමු අපි යම් දෙයක් කරන්න ගියාම අපිට අවශ්‍ය වෙන මානසික තත්ත්වයන් ගැන හිතපුවාම ඒකාග්‍ර හිතක අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ ඒ අරමුණක් ගත්තාම ඒ අරමුණේ සිත රැඳිලා තියෙන්න ඕන යමක් තේරුම් ගන්න නම් මම මේ පසුගිය දිනවල සඳහන් කරා චිත්ත සමාධිය ගැන සඳහන් කරද්දී චිත්‍රයක් තියෙනවා නම් අපි හිතනවා ගමක චිත්‍රයක් තියෙනවා කියලා. ගමක චිත්‍රයක් තියෙනකොට ඒ ගමේ තියෙන ලස්සන දර්ශනයක්. ඉතින් මේක එකපාරටම දැක්ක ගමන් අපි කියන්නේ ගමක ගමක දර්ශනයක් කියලා. නමුත් හොඳට මේක දිහා බැලුවොත් එහෙනම් මේ තියෙන පුංචි පුංචි දේවල් තවත් පේනවා. පොඩි පොඩි සිද්ධි ගොඩාක් මේ ගැමි දර්ශනය තුල තියෙනවා. සමහරට එක පැත්තක සීසාන දර්ශනයක් තියෙනවා, තව පැත්තක කරත්තයක් යන එකක් තියෙනවා තව පැත්තක කුරුල්ලෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා තව ලස්සන මල් වගේක් තියෙනවා ලස්සන ගෙයක් තියෙනවා ඒ ගේ අතු ගානක් කියලා මේ ඔක්කොම දකින්ද ඒක දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ අවසාන බලාපොරොත්තුව තමයි මේ තණ්හාව නැති කිරීම. ඇයි පින්නත් මේ තණ්හාව කියන එක පැහැදිලිවම ඊටා පැහැදිලිවම දුක් ඇති කරනවා. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියලා සඳහන් කරලා තියෙන්නේ. තණ්හාව නැත්තම් එතන ශෝකයක් බයක් කොහෙන්ද? තණ්හාව නැත්තම් ශෝක බය නැහැ. ඉතින් එහෙමනම් තණ්හාව කියන එක නැති කරොත් අපිට දුක් ශෝක ආදී ඇති වෙන්නේ නැහැ පිටනත්. ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. ඉතින් තණ්හාව නැති කරන්න ඕනේ මොනවා කෙරෙහිද? තණ්හාව නැති කරන්නට ඕනේ පංච උපාදානස්කන්ධය කෙරෙහි. මොනවාද මේ පංච උපාදානස්කන්ධය තුලින් අපිට ග්‍රහණය වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආකාරයෙන් ග්‍රහණය වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. ඉතින් පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නාකම නිසා තමයි පැහැදිලිවම නොදන්නාකම නිසා තමයි ඒ කෙරෙහි අපේ හිතේ තණ්හාව උපදින්නේ. තණ්හාවට ප්‍රධානම හේතුව අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. පින්නත් මේ ගැඹුරු කාරණාව අපිට නිබඳව තේරෙන්න ඕන දෙයක්. මේ ගැඹුරු කාරණාව අපිට නිබඳව නිබඳව තේරෙන්න ඕන දෙයක්. මොකක්ද? ඊටා පැහැදිලි. ඊටාම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි ජීවිතයේ කොයි යම් ආකාරයකින් හෝ තමන්ට අවශ්‍ය කරන අවබෝධය ඇති කර ගන්නට අපේ ජීවිතයේ අවබෝධය ඇති කර ගන්නට මේ අවිද්‍යාව කොච්චරනම් බාධා වෙලා තියෙනවද කියන කාරණාව අවිද්‍යාව සම්පූර්ණයෙන් ඇත්ත වහලා තියෙන ගතියටමයි අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදන්නාකම මොනව පිළිබඳ ඇත්ත නොදන්නාකමද පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇත්ත නොදන්නාකම චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇත්ත නොදන්නාකම ලෝකයේ තියෙන සම්පූර්ණ ඇත්ත කියලා කියන්නේ නොවෙනස් වෙන ඇත්තක් වෙන්න ඕන. මොකද්ද මේ නොවෙනස් වෙන ඇත්ත කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍යයන් අතර වෙනස් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියන කාරණාව, ඒකට හේතුව තණ්හාව කියන කාරණාව, එතකොට ඒක නැති කරන්න පුළුවන් නැති කිරීමක් තියෙනවා කියන කාරණාව සහ නැති කරන මාර්ගය කියන කාරණාව හැම නිමේෂයකම අපේ චිත්තසංතානවල චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ හරි දෘෂ්ටියක් ඇති වෙන්න ඕන අපිට එහෙමනම් දුකක් ඇති වෙනකොට හැම වෙලෙම තේරෙන්න ඕනේ තමන්ගේ අතුලාන්ත තණ්හාවයි මේ දුකට හේතුව කියලා තේරෙන්න ඕනේ ඉතින් මම මේ පින්නන්තයගෙන් අහනවා අන්න එතන තමයි අපිට වැරදිලා තියෙන තැන පින්නත් අපිට දුකක් ඇති වෙනකොට කොයි වෙලාවකද කාටද තේරුනේ හිතේ දුකක් එනකොටම මේ අනිත් අයගේ වචන හින්දාවක්වත් අනිත් අයගේ ක්‍රියා හින්දාවක්වත් නෙවෙයි මේ මගේම මේ අතුලාන්තයේ තණ්හාවෙන්දයි මේ දුක ඇතිුනේ කියලා වැටහෙන්න ඕනේ. එහෙම වැටුනේ නැත්තම් කිසිම විදිහකින් ඒ තණ්හාව නැති කරන වැඩපිළිවෙල අපි තුළට එන්නේ නැහැ. ඉතින් එතනම තියෙන අවිද්‍යාව හුඟක් වෙලාවට අපි මොකද කරන්නේ? කුමන හෝ ආකාරයක දුකක් ඇතිවෙනවා පින්නත් නේ හුඟක් වෙලාවට අපි කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මේ දුක නැති කරගන්න දැනෙන ඒ මොහොතේම දැනෙන දේ කරනවා. ඒ මොහොතේම දැනෙන හුඟක් වෙලාවට එක්ක ප්‍රාණඝාතයක්, එක්ක හොරකමක්, එක්ක කාමයේ වර්ධව හැසිරීමක්, එක්ක බොරු කීමක්, හිතට එන පීඩිත తত্ত্বය. හිතට එන අතිමහත් වූ පීඩනය තමන්ගේ පැත්තෙන් නැති කරගන්න ඒ මොහොතට දැනෙන වැරැද්දක් කරලා හරි කොයි විදිහකින් හරි ඒක නැති කරගන්න තමයි හැම වෙලේම උත්සාහ ගන්නේ නැතුව තණ්හාව නැති කරන්න නෙවෙයි. එකතු වෙලා බොහෝ තැන්වල බොහෝ දෙනා පින්නත් මේ එකට එක පොකරට පොරාලනවා. එක එක එක එක කූට උපක්‍රම යොදනවා තමන්ට අවශ්‍ය කරන ධනය තමන්ට අවශ්‍ය කරන බලය තමන්ට අවශ්‍ය කරන දේවල් ඒක රාශී කරගන්න මේකුත් කූට උපක්‍රම යොදනවා වෙවුලනවා දඟලනවා. මේ හැම දෙයක් තුලම තියෙන්නේ අවිද්‍යාව නිසාවෙන් හටගත්තා වූ ගැටලුව. එතකොට පින්නත් මේ සාසනික වශයෙන් කරන ක්‍රියාකාරකම් වලදී පවා අපිට තණ්හාව නූපදින ආකාරයට කටයුතු කරන්න අපි හැමෝම දැනගෙන තියාගන්න ඕන තණ්හාව කියනක මොනම ආකාරයෙන් සාසනය වෙනුවෙන් ආවත් ධර්මය වෙනුවෙන් ආවත් කොයි ආකාරයකින් ආවත් ඒ තණ්හාව නම් හානියක්මයි. හොඳයි. කොහොම නමුත් අපි මේ දේවල් තේරුම් ගැනීම සඳහා දැන් මේ අවිද්‍යාව නැති කිරීම සඳහා මොකද කරන්න ඕන එකයි කියන එක ගැනයි සාකච්ඡා කරන්නේ අවිද්‍යාව නැති වුණොත් තණ්හාව නැති වෙනවා අවිද්‍යාව නැති කරගන්නවා කියලා කියන්නේ නම් අවබෝධ කරගත යුතු තියෙන්නේ පංච පාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය පංච පාදානස්කන්ධය කියන්නේ මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මෙන්න මේ පහ මේකෙන් අපි එකක් ගමු දැනෙන ආකාරයට හොඳට කතා කරන්න පුළුවන් එකක් අපි ගමුකෝ වේදනාව කියලා දැන් වේදනාවේහි ඇත්ත తত্ত্বය දන්නවද කියලා චුට්ටක් විමසලා බලන්න මේ ප්‍රඥාව කියන ගුණාංගයටත් මේක අයිති ඇත්තටම අවිද්‍යාව නැති වෙන්නේ ප්‍රඥාව දිනු වෙනකොටයි ඉතින් ඒකට මේ අපි මේ මේ වෙලාවේ කතා කරන්නේ මේ සමාධිය නැත්තම් ප්‍රථම ධානය මට්ටම කොයිතරම්නම් අවශ්‍යද කියන කාරණාව. අපි මොහොතකට හිතමු වේදනාව කියලා. දැන් වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මනසට වටහා ගන්නටයි ඕන. දැනට තේරෙනවද කියලා බලන්න. ඉතින් වේදනාවේ වර්තමාන නැත්තම් පෙනෙන්නට තියෙන ඵලය තමයි සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා. ඔච්චරයි. වේදනාව කියන එකේ තියෙන අපි දන්න අපිට දැනෙන මේ මොහොතේදී පවා හැම හිතක් එක්කම ඇති වෙන සර්ව චිත්ත සාධාරණ චෛතසික ධර්මයන් අතරින් එකක් තමයි වේදනාව කියලා කියන්නේ. සර්ව චිත්ත සාධාරණ චෛතසික ධර්මයන් අතරින් එකක්. එතකොට මෙන්න මේ වේදනාව කියන එක සැප හෝ දුක් හෝ අදුක්ඛ අසුඛ කියලයි සඳහන් කරන්නේ. එතකොට අපි මොහොතකට කල්පනා කරන්ඩ මේ වේදනාව ඇති වෙන්නේ කොහෙද? චක් සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද ජීව සම්පස්සද කාය සම්පස්සද මනෝ සම්පස්සද ඒ කියන්නේ ඉන්ද්‍රියන් වල එතකොට මේ හටගන්න වේදනාවල් වල ආයුෂය කොච්චරද චෛතසික ධර්මයන් ගැන සඳහන් කරලා තියෙන තැන සඳහන් කරලා තියෙනවා චෛතසිකයන්ගේ ගුණයන් පිළිබඳව මොනවාද හිතත් එක්කම උපදිනවා හිතත් එක්කම නැති වෙනවා හිත ගන්න අරමුණම ගන්නවා හිත ගන්න තැනමයි මේක උපදින්නේ හිත ගන්න අරමුණම අරගෙන හිතත් එක්කම ඉපදිලා හිතත් එක්කම නැති වෙලා හිත උපදින තැනම උපදින දෙයක් තමයි චෛතසික කියලා කියන්නේ එහෙනම් හිතක ආයශය චිත්තක්ෂණයයි සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙන සිත ගන්න අරමුණම ගන්න දෙයක් නම් ඒ ආයශයත් කොතරද චිත්තක්ෂණය එහෙනම් අපේ වේදනාවක ආයශය පින්නත් නේ චිත්තක්ෂණයයි අපි තුල හට ගන්න. දැන් අපිට දැනෙනවා මේ වේදනාව. ඇහැට ලොකු ආලෝකයක් ඇති වුනහම දැක්කහම අපිට වේදනාවක් ඇති වෙනවා. කනට විශාල ශබ්දයක් අහමම දුක් වේදනාවක් ඇති වෙනවා. ඇහැට ඇහැට අමාරු දරන්න අමාරු ආලෝකයක් හින්දා පැහැදිලිවම දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට ආග්‍රහණයෙන් හින්දා දුක් වේදනා හට ගන්නවා. රසෙන් හින්දා දුක් වේදනා හට ගන්නවා. ඒ වගේම සැප වේදනාත් හට ගන්නවා. ඒ වගේම අදුක් අසුභ වේදනාත් හට ගන්නවා. ශාරීරිකවත් සීත උෂ්ණ ආදී නොයෙකුත් ස්පර්ශයන් හින්දා මුළු ශරීරය පුරාවටම මේ වේදනාවන් හට ගන්නවා. ඒ වගේම මනෝ සංපස්සජය මොකද වෙන්නේ? දෝමනස්යන්, සෝමනස්යන් එහෙම හට ගන්නවා. ඉතින් මේ වේදනාවල් එක තමයි අපේ ජීවිතය. මේ හැම වේදනාවක්ම එහෙමනම් හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යනවා. එහෙමද දැනෙන්නේ? අපිට ඇති වෙන වේදනාව ගැන එහෙමද අපිට දැනෙන්නේ? එහෙම දැනෙනවද? එහෙම තේරෙනවද? ඇයි තේරෙන්නේ නැත්තේ? අන්නේ නොතේරෙන ස්වභාවයට කියනවා සන්තති ඝණය කියලා. සන්තති ඝණයක් පේන අවස්ථාවක් මම ඒ කියන්නේ ඝණයක් විදිහට පෙනෙන අවස්ථාවක් අපිට කියන්න පුළුවන් එක අවස්ථාවක් තමයි ගලාගෙන යන වතුරක්. තවත් අවස්ථාවක් තමයි කැරකෙන විදුලි පංකාවක තටු දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ තටු ගොඩාක් වගේ. මේකේ තටු තුනයි තියෙන්නේ. තටු තුනක් තියෙන විදුලි පංකාවක් වේගෙන් කැරකෙනකොට වෙනත් ඇයි තටු ගොඩාක් තියෙනවා වගේ පේන්නේ. කවදාකවත් ඒකේ තටු ගාන දැකලා නැති කෙනෙකුට ඇත්තටම කියන්න බෑ තටු තුනයි තියෙන්නේ කියලා. හේතුව ඇයි මේක මහා වේගයෙන් කැරකෙනවා එකට එක තැනකට එනකොට එතනින් චුට්ටක් එහාටනොට ඊළඟ එක එතෙන්ට වේගෙන් ඇවිල්ලා ඊළඟ එක ඇවිල්ලා වේගෙන්. අන්න ඒකින්ද ඒක වේගවත් තටු ගොඩක් වගේ පේනවා. ඝණයක් වගේ තේරෙනවා. අන්න එහෙම වේගවත් යමක් ඇතිව නැති වෙනවා නම් ඇතිව නැති වෙනවා නම් ඒකට ඒ වේගවත් සිද්ධ වෙන ක්‍රියාවලියට කියන සංතතියක්. ඒ දැන් වතුරත් එහෙමයි එක තැනක තියෙන වතුර බිඳුව ඊළඟ තැනට යනකොට උඩින් තියෙන වතුර බිඳුව එතෙන්ට එනවා. එතකොට ඊට උඩින් තිබ්බ වතුර බිඳුව එතෙන්ට එනවා. මේ විදිහට හැම වෙලෙම ඒ පල්ලෙහාට ගලනකොට උඩින් ඒ හිදස පුරවනවා. එතකොට අපිට මේක සංතතියක් ගැලීමක් විදිහට දැනෙනවා. අන්න එහෙම තමයි අපේ ශරීරය පුරාවට හටගන්නා වූ වේදනාවල් ඔන්න ඔය වගේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම බොහෝමයක එකතුවක් හරිද අන්න ඒක තමයි මේ කියන වේදනා සංතතිය කියලා කියන්නේ මෙන්න මේක ගවේෂණය කර යුතු තියෙනවා ඔය කියන ප්‍රඥාව දියුණු කරගන්න නැත්නම් අවිද්‍යාව නැති කරගන්න මේක නිරීක්ෂණය කරන්න ඕනේ මෙහි ක්‍රියාවලිය නිරීක්ෂණය කරගත යුතුව තියෙනවා මේක මෙන්න මෙහෙම ඇතිව නැති වෙන එකක් කියලා. ඒකට තමයි කියන්නේ සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඔන්න ඔය කාරණාව. එතකොට අපි හොඳට තේරුම් ගන්න වෙනවා මේ සන්තතිය අත්දකින්න අපි මොනවද කරන්න ඕනේ කියලා. හරිද? මේ සම්තතිය අත්දකින්න නම් මේ සම්තතිය දෙස අවධානය යොමු කළ යුතු තියෙනවා. ඒ අවධානය යොමු කරපු ගමන් අපේ පින්නත් දුක් වේදනා දුක් වේදනා බව සැප වේදනා සැප වේදනා බව අදුක්කසක වේදනා අදුක්කසක වේදනා බව අපිට හොඳින් දැනෙනවා. ඒ වගේම ඒවා ඒ ඒ ශනයේ නැතිව යන බව දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න පටන් ගන්න මෙන්න මෙහෙම. දැන් අපි හිතමුකෝ හුස්ම අපිට දැනි දැනි තිබුණා. දැනෙන්නේ නැහැ වෙන අරමුණකට ගිය ගමන් ඒ හුස්ම නිසා හටගන්නා වූ වේදනාවක් තිබේද? ඒක හටගන්නේ නැහැ. අර ශබ්දයකින්ද හටගන්න වේදනාව රූපයක් හටගන්න වෙලාවේ වේදනාවක් හටගන්නකොට හටගන්නේ නැහැ. මොකද විඥානයේ පහළ වීම එක් වරක එක් ඉන්ද්‍රියක විතරයි. ඒක තැන් දෙකක පහළ වෙන්නේ නැහැ. ඒක පැන පැන පැන පැන තියෙන එකක්. අන්න ඒකින්ද මේ වේදනාව එහාට මෙහාට පනින බව අවධානයෙන් ඉන්න කෙනෙකුට තේරෙනවා. මේ සන්තතියට අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ සම්පූර්ණ ශරීරය තුළ උපදිනා වූ වේදනාවට හිත යොමු කරගෙන වාසය කරන්න ඕනේ. එහෙම වාසය කරනකොට මේ එහාට මෙහාට පනින බව අත්දකින්න පුළුවන්. වේගයෙන් තැන් තැන් වල හටගන්න බව අත්දකින්න පුළුවන්. අන්නේ හටගන්න බව අත්දකිනකොට තේරෙනවා මේ වේදනාව නිබඳව ඇති වෙන නැති වෙන එකක් බව. ඒක නමුත් අපේ ජීවිත කාලේ අපි අරගෙන යනකොට අපිට පින්නත් දැනෙන්නේ එහෙම නෙවෙයි. හිතන්න පොඩ්ඩක් මේ දැන් වුණත් කියන්නේ මම ඇහුවොත් හුස්ම හුස්ම දැන් දැනුන්නේ නැහැ නේද මේ බණහන් ඉදි කියන්නේ. හුස්මේ මේ මේ ප්‍රශ්නෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් හුස්මේ වේදනාව මෙච්චර වෙලා දැනුන්නේ නැහැ බණ අහගෙන ඉන්න වෙලාවේ. ඒතකොට අපි අහන ප්‍රශ්නය මේ වෙනකන් මේ වේදනාව තිබුණාද නැත්නම් මේ වෙනකන් දැනුන් නැත්තේ හුස්මෙහි වේදනාව තිබුණා දැනුනේ නැහැ නැත්නම් තිබුණේම නැද්ද තිබුණා දැනුනේ නැද්ද නැත්නම් තිබුණේම නැද්ද කියලා හුඟාකට කියන්නේ හුස්මේ වේදනාව තිබුණා මට දැනුනේ නැහැ කියලා හුස්මේ වේදනාව තිබුණා මට දැනුනේ නැහැ කියලා තමයි කියන්නේ එතකොට අන්න ඒ තිබුණා දැනුනේ නැහැ කියන කාරණාව වැරදි පින්නන්නේ. හුස්මේ වේදනාව තිබුණා නම් වේදනාවක් කියන්නේ දැනීමක්මයි. එතකොට ඒ ඒ විඳීම නැති තැන වේදනාවක් නැහැ. එතකොට එහෙනම් ඒක මම විඳලා නැත්තම් ඒක මම මට විඳීමක් සිද්ධ වුණේ නැත්තම් එතන වේදනාවක සලස්වීමක් පැහැදිලිවම නැහැ. ඒ කියන්නේ වේදනාව නැහැ කියන එක. ඒ කියන්නේ වේදනාව නැහැ කියන එකමයි. හොඳයි. එතකොට අපිට පුළුවන් ද කියලා බලන්න අවශ්‍ය කරන යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න කොහොමද මේ වේදනාව පිළිබඳව අත්දකගන්නේ කියලා. ඉතින් මේ ඇතිවීම නැතිවීම කියන එක තේරුම් ගන්න නම් අවධානයෙන් ඉන්නකොට ඔන්න තේරෙනවා හරි මේකේ අවධානයෙන්ම ඉන්න ඕනේ. අපේ හිත ඒ වේදනා සංතතිය දෙසම අවධානය යොමු කරගෙනම යොමු කරගෙනම යොමු කරගෙනම ඒක දිගට ඉන්නකොට ආ මෙතන හට ගන්නවා ඒක නැති වෙනවා හුස්ම විඳීම කියන එක තියෙනවා කකුලේ වේදනාවක් දැනෙනකොට අරක නැහැ නැහැ කියන්නේ නැම හින්දා හරිද කකුලේ වේදනාවක් ඇති වෙලා දැන් ඔන්න එක දිගට දුක් වේදනාවක් කියලා හිතන්නකො මේ දුක් වේදනාව එක දිගට දැනෙනවා මට ඒ දැනනකොට මම ඒකටත් හොඳට අවධානය යොමු කරන්න ඕනේ. ඒකට හොඳට අවධානය යොමු කරනකොට දැනෙනවා මේ අඩු වෙනවා, වැඩි වෙනවා, ආය අඩු වෙනවා, වැඩි වෙනවා. ඒක මේ ඒත් එක්කම වෙන කොහට හරි යනකොටම මේක නැහැ. ආය තියෙනවා ආය නැහැ. ඒක සියුම් සියුම් වේදනා බොහෝම එකතුවක්. හරිද? හැම වෙලෙම ඒක ඇති වෙන නැති වෙන ගතිය තියෙන එකක්. ඇති වෙන නැති වෙන ගතිය තියෙන එකක් තමයි මේ වේදනාව කියලා කියන්නේ ඒක අත්දකින්න පුළුවන් වෙනවා පළවෙනියෙන්ම අත්දකින්න එක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක අත්දක ගන්න පුළුවන්කම තියෙනවා එහෙම කරන්න නම් ඇත්තටම අපේ පින්නත් මේ මේකට අපේ අවධානය යොමු කරගෙන තිබිය යුතුයි අපේ අවධානය යොමු වෙලා තියෙන්න ඕන අවධානය යොමු වෙන්න ඉඩ තියන්නේ නැහැ මේ හිත ඒකින්ද මේක තේරුම් ගන්න බෑ. ඒකයි මේකේ තියෙන අපහසුම වැඩේ. මේක ඇති වෙනව නැති වෙනවා කියලා තේරුම් ගන්නව විතරක් නෙවෙයි. වැඩිපුර මේ ගැන අවධානය යොමු කරගෙන ඉන්නකොට හොඳට තේරෙනවා කෙනෙකුට මගේ ජීවිත කාලේ මම වැඩිපුර විඳලා තියෙන දුක් වේදනා. වැඩිපුර විඳින්න වෙලා තියෙන දුක් වේදනා. සැප වේදනා කියලා මේ ලෞකිකත්වය තුල මං යමක් විඳින්නට උත්සාහ ගන්න හැම නිමේෂයකම විඳින්න දුකක්. ඒ උත්සාහයම දුකක්. ඇයි මේ සැප වේදනා පවත් ගන්න මට බෑ. ඒ සැප වේදනා නිබඳව වෙනසකට භාජනය වෙනකොට නැවත ඒක සැප වේදනා බවට පත් කරන්න ඕනේ ඒක දුකක්. ඊළඟට ඒක වෙනස් වීමම දුකක්, ඒක නැවත සකස් කිරීම දුකක්, ඒක සකස් කරාට පස්සේ නැවත ඒක විපරීත තත්ත්වයටපත් වෙනවා. ඒක නවත්ත ගන්න බෑ. ඒවා ඔක්කොම දුක් බව තේරෙනවා. වැඩියෙන් මගේ මනසින් මම මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ජීවත් වෙන්න කියලා වැඩිපුර විඳලා තියෙන දුක් වේදනා. ඊළඟට බලන්න තවත් ඕක ගැන අවධානය යොමු වෙනකොට කියන්නේ ඒ දුක් වේදනා විඳ බව විඳින බව අත්දකින්න. තවත් අවධානය යොමු කරනකොට තේරෙනවා සැප වේදනා කියන ඒවා පුංචිම පුංචි කාලයක් තනින් තන තනින් තන සකස් වෙන ඒවා බව. ඒ සැප වේදනා මැද්දේ අධිකතර දුක් වේදනා හට ගන්න බව තමන් ප්‍රිය කෙනෙක් දකින්නට ඕනේ කියලා දකිනකොට සැප වේදනා හට ගන්නවා. නමුත් හැබැයි ඒ සැප වේදනාවත් එක්ක ඒ ප්‍රිය කෙනා ඉද්දීම නැති වෙයිද වෙනස් වෙයිද කියලා නොයේකුත් දුක් වේදනා ඒ සමග තියෙනවා. ඉතින් ඒක පරිපූර්ණයි හරි කර්කස සැප වේදනාවක් මේ ජීවිතේ අපි සාමාන්‍ය ජීවිතයේ මේ විඳින්නේ ඒක හරීම කටුක සැප වේදනාවක් විඳින්නේ. ඔන්න ඕක තවදුරටත් අපි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මේ කටුක සැප වේදනාවන් අපි යම් හේයකින් විඳින්මින් ජීවත් වෙන බව දන්නවා. ඒ ඒ කටුකත්වය, කෲරත්වය කියලාම කියන්නම්කෝ මම. ඒක තුලත් ඒ විඳින සැප වේදනා තව දුරටත් තේරෙනවා. සැප වේදනා විඳින්න හේතු සැප වේදනා හැදෙන්න හේතු හොයනකොට තේරෙනවා අන්න අර කලින් කියපු කාරණාව අවිද්‍යාව ගැන තේරෙනවා. පින්නත් මේ පංච උපාදානස්කන්ධය තුල යම් සැප වේදනාවක් හටගන්නවා නම් ඒක අවිද්‍යාව නිසා හටගන්නවා කියන එක කොච්චර දැනෙන්න ඕනද කියනවා නම් හොඳින් තේරුම් අරගෙන බලන්න ඒ සැප වේදනා හැදෙන්නේ වැරදීමක් අවිද්‍යාව කියන්නේ වැරදීමක් හින්දා පංච උපාදානස්කන්ධේ වරදවා ගැනීම කියන්නේ ඒකයි. ඒක සාමාන්‍ය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. නරකම නරක පුද්ගලයෙක් ඉන්නවා සමාජයේ බොහෝ නරක වැඩ කරන කෙනෙක්. එයාව දැක්කහම හිතට සතුටක් ඇති වෙන්නේ නැහැ කෙනෙක්ගේ. හැබැයි එයාව දැක්කහම හිතට සතුට ඇති වෙනා ඉන්නවා. ඒ කවුද? එයා නරක කෙනෙක් කියලා දන්නේ නැතුව වැරදීමක් හින්දා, වරදවා ගැනීමක් හින්දා එයා හරීම හොඳ කෙනෙක් කියලා සැබෑවටම දැනෙන අය ඉන්නවා. එයාගේ ඇත්ත తත්වය දන්නේ නැතුව. එයාගේ ඇත්ත తත්වය දන්නේ නැතුව එයාගේ ජීවිතය පිළිබඳව හිතාම හොඳ කෙනෙක් කියලා දැනෙන අය ඉන්නවා පින්වත්නි. අන්න එහෙම දැනෙන අය නිසා වෙන් මොකද වෙන්නේ? එහෙම දැනෙන කවුරු හරි කෙනෙක් ඉන්නවාද? එයාට ඒ දැනෙන්නේ වැරදීම කියන එක යෙදිලා හිතේ අරමුණු වෙනකොට අර පුද්ගලයාව මේ මනසින් තව දෙයක් සංප්‍රයුක්ත වෙලා තියෙනවා එකතු වෙලා තියෙනවා මොකක්ද වැරදීම කියන එක. ඒ අරමුණ වරදවාගෙන ඒ අරමුණ ඒ පුද්ගලයා එයා ඒ පුද්ගලයාව දකිනවා. ඒ පුද්ගලයා දකිනකොට එයාව හඳුනාගන්නේ හොඳ කෙනෙක් කියලා. ඒකෙන්ද සතුට උපදිනවා. එහෙනම් ඒ සතුට කියන එක පිළිබඳ මේ වැරදීමක් නිසා හටගන්න සතුටක්. ඔන්න ඕක තේරුම් ගන්න ඕන අපේ ජීවිතයේ අපි යම් යම් යම් යම් සතුට දේවල් විඳිනවා. ඒවා පැහැදිලිවම පැහැදිලිවම වැරදීම් හින්දා විඳින්නා වූ සතුටු දේවල්. මම මේක ගැන ලස්සන කතාවක් කියන්නම් මේ පින්නන්ත අය කැමති වෙන එකක් නෑ මේ කතාවට. දත්පණුව කාලා තියෙනවා කියලා අපි දන්නවා. දත්පණුව කාලා තියෙනකොට කෙනෙක් තමන්ගේම පැත්තෙන් හිතලා බලන්න මේ පණුව කාලා තියෙන දතක ඒ කියන්නේ දිරලා තියෙන දතක සමහර වෙලාවට කුහරයක් වගේ තිබිලා අපි පුළුන් කෑල්ලක් වගේ මේකට දාලා තියෙන වෙලාවකට ඒ කුහරය ලොකුයි නම් ඒකට ප්‍රතිකාරයක් කරනකම් සමහරවිට ඔක සති ගණන් මාස ගණන් තියාගන්න වෙලාවල් තියෙනවා කාලයක් නැතුව. මං අහන මෙයාගෙන් මේ පුළුන් කෑල්ල එළියට ගන්නකොට කොහොමද? හරි කොහොමද මොකක්ද එන ගඳ? තන්නේ කරම මාළු කඩේක කුණු වෙච්ච මාළු වල එන ගඳ. එතකොට කුණු වෙච්ච මාළු ගඳ එනවා මේ කටෙන් තමන්ගේ. හ්ම් ඒක තියෙන ඒ වගේ ඒවා. ඒතර කුණුමාළු කෑල්ලක් වගේ අපේ ජීවිතේ මේ ශරීරයේ හැම තැනම තියෙන හිම සීනිගඳ තියෙන දේවල්. සීනිගඳ අප්‍රසන්න, ඊට අප්‍රසන්න දේවල්. එතකොට පින්වත්නි, ඒ වගේ මේ කුණුමාළු කෑලි හින්දා සතුට ඇති වෙනවා නම් මිනිසුන්ට ඉතින් ඇති වෙනවනේ. ශරීර දැක සතුට ඇතිවන්නෝ කවරහුද කුණුමාළු කෑලි වලට සතුට ඇති වෙන්නේ වැරදීමක් හින්දා. ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම පීඩා විඳින, වැඩියෙන්ම අපාය යන, වැඩියෙන්ම වැරදි කරන, වැඩියෙන්ම සමහර විට අති විශාල පීඩාවන් නැති කරගන්න රාගය. මේක මනසක ඇතිවෙච්ච වැරදීමක් හින්දා උපදින දෙයක්. ඒක පොලේ ගහලා පිළිගත යුතු ඇත්තක්. මම එහෙම කියන්නේ අමාරුයි යත් පිළිගන්න මනසකට නෑ නෑ නෑ නෑ ඔතන ඔය කිව්වට එහි සැපයක් තියෙනවා කියලාමයි මේ හිත කියන්නේ. ඒක වැරදීමක් හින්දා කියලා පිළිගන්න අපේ මනස කැමති නැහැ. සාමාන්‍ය මනස කැමති නැහැ. ඉතින් මට ඇති වෙන සතුටනේ ඒක. ඒක කොහෙ තිබ්බාවේ කියන අදහසක් තියෙන්නේ. තණ්හාව අයින් කරගන්න තියෙන ලොකුම අපහසු කාරණාව මොකක්ද කියලා හොයලා බලනකොට තණ්හාව ඇති වෙන තැන් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධම්මානුපස්සනාවේ එක තැනක සඳහන් වෙනවා අපේ පින්වත්නි තණ්හාව කෙරෙහි තණ්හාව උපදිනවා කියලා. තණ්හාව කෙරෙහි උපදනා වූ තණ්හාව. එතකොට ඒ කියන්නේ තණ්හාව අයින් කරන්න දෙන්නේ නැහැ අපේ හිත. ඒ තණ්හාව කෙරෙහි තණ්හාව මේක තේරුම් ගන්න පුළුවන්. ආදරය වගේ දේවල් ගත්තාම ඒවා හින්දා බොහෝ දුක් ඇති වෙනවා. නමුත් ආදරය අයින් කරන්න අපේ හිත අපිට ඉඩ දෙන්නේ නැත්තේ ඒ ආදරය කෙරෙහි තණ්හාවක් තියෙනවා. ඒකෙන්ද මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. එක උඩ එක අල්ලගෙන ඉන්නේ. එක උඩ එක එක උඩ එක අල්ලගෙන ඉන්නේ. ඒකෙන්ද මේවා අයින් කරන්න හිත වලින් ඒක පහසු වැඩක් නෙවෙයි කියන කාරණාව අපි ඉතාම හොඳින් තේරුම් අරගෙන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේවා सिद्ध කරගන්න අවිද්‍යාව අයින් කරගන්න දැන් බලන්න අපි කතා කරමින් හිටියේ මේ අවිද්‍යාව නිසා සැප වේදනා හට ගන්නවා කියන එක පංච උපාදානස්කන්ධයේ වරදවා ගැනීම කියන එක දැන් තේරුණා. ඒ කියලා කියන්නේ පුද්ගලයෙක් හොඳ පුද්ගලයෙක් කියලා හිතනවා නරක පුද්ගලයෙක් මම අර කිව්ව රාගය කියන එක ඉතා පැහැදිලිවම වැරදීමක් නිසා උපදින සතුටක් ඒකින්දා ලෝකයේ තියෙන නුවණ තියෙන මිනිස්සුන්ට මේ ඉව දැනුණාට පස්සේ වැරදි සතුටක් මම විඳින්නේ මොකටද? වැරදීමක් හින්දා විඳින සතුටක් හින්දායි පින්නත් මේක ස්ථීර සතුටක් නැත්තේ අනිත් එක ඒක තේරුම් ගන්න ඕන. එක මොහොතකට ශරීරයක් හින්දා විශාල සතුටක් ඇති වෙන අතර වාරයේ තවත් මොහොතකට ඒ ශරීරයේ වදයක් වගේ වෙනවනම් එපා වෙනවනම් තවත් මොහොතකට අත්‍යවශ්‍ය වෙනවනම් එතකොට මේ ශරීරය කියලා කියන්නේ එහෙමනම් එතනදී අපි ඊටාම හොඳින්ම හොඳින් තේරුම් ගත යුතුම කාරණාව තමයි මේ ශරීරය කියලා කියන්නේ පින්නත්නේ එහි තියෙන රාගයක් නැත අපේ හිතේ එක තියෙන්නේ හිතවලයි තියෙන්නේ ඒක තේරුම් ගන්න නැතුව තමයි අපි මේ ශරීර පසුපස හඹාගෙන යන්නේ එහි තියෙන කුණුමාළු ගතිය දන්නේ නැතුව ඉතින් මේවා හොඳින් තේරුම් ගත යුතු තියෙනවා ජීවිතේට ඉතා හොඳින් තේරුම් ගත යුතු තියෙනවා මේ ගැන අදහසක් ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලාම අදහසක් ඇති කරගන්න ඕනේ මෙතන මට වැරදීමකුයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැරදීම නැත්තම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි දැනගන්න පමණකින්ම ඒතනත්තා සම්මාදිට්ඨික වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි දැන ගැනීමම සම්මාදිට්ඨිය බවට පත් වෙනවා කියන කාරණාව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව තවදුරටත් තවදුරටත් හිතන්න හැඟීමක් එන්න ඕනේ. මට වැරදීමක් නිසාවෙන් තමයි මේ ලෝකයේ සතුට කියන එක ඇති වෙන්නේ. වැරදීමක් නිසාවෙන් තමයි සතුට කියන එක ඇති වෙන්නේ. එහෙම නැතුව මේ පංච උපාදානස්කන්ධය නිසා උපදන සතුට සැබෑ එකක් නෙවෙයි. ඒකයි පසුව ඒක දුකක් බවට පත් වෙන්න පින්නන්නේ. එකම පුද්ගලයෙක් අත්තහම ඒ පුද්ගලයා දිහා දකිනකොට විවිධ පිරිසක් ඉන්නවා නම් වටේ. ඒ පිරිසට එකම පුද්ගලයෙක් දිහා දකිද්දී ඒ පුද්ගල ශරීරය කියලා කියන්නේ සතුට උපදින දෙයක් නම් ඒ ඔකොටෝම ඒ සතුට උපදින්න ඕන. ඒ වස්තුව සතුට උපදින වස්තුවක් නම් ඒ වස්තුවෙන් නම් ඒ වැඩේ වෙන්නේ ඔක්කොටම මේ සතුට උපදින්න ඕන. දකින දකින ඔක්කොටම මේ සතුට උපදින්න ඕන නෑ නෑ. එක්කෙනෙකුට දකිනකොට ඒක පුද්ගලයා ගොඩක් සතුටක් ඇති වෙන අතර වාරේ තව කෙනෙකුට ඒක අඩු සතුටක් ඇති වෙන සිද්ධියක් වෙනවා. තව කෙනෙකුට ඒක දුකක් වෙනවා පිළිබඳව. එතකොට එකම පුද්ගලයා දැකලා එක්කෙනෙකුට දුකක් ඇති වෙනවා, එක්කෙනෙකුට සාමාන්‍ය හැඟීමක්, එක්කෙනෙකුට සතුටක්, එක්කෙනෙකුට වඩා සතුටක්, එක්කෙනෙකුට වඩා දුකක්. එහෙම වෙනවනම් ඒ වටේ ඉන්න පුද්ගලයන්ගේ තියෙන එකම මොහොතක මේක සිද්ධ වෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් ඒ වට වෙච්ච පුද්ගලයන්ගේ හිතවල ස්වභාවය අනුව තමයි අර වස්තුව දකිද්දී සතුටද දුකද කියලා තීරණය වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් සැබෑ ඇත්තට මුණ දෙන්න වෙනවා. සැබෑ ඇත්තට මුණ දෙන්න ගියාම කොහොමද මම මේක වටහා ගන්නේ කියන ප්‍රශ්නේ එනකොට තමයි ඔය වේදනාව පිළිබඳව හදාරපුවාම වේදනානුපස්සීව වාසය කරපුවාම ඔය ඔක්කොම දේවල් මේ වැරදීම නිසා කොච්චර සැප වේදනා ඇති වෙනවද කියලා ඒ සැප වේදනා වලට හේතුව අවිද්‍යාව බව පංච පාදානස්කන්ධය කියලා හිතෙන සැප වේදනාවට හේතුව පංච පාදානස්කන්ධේ වරදවා ගැනීම බව තේරෙනවා එතකොට ඒවා තේරෙනකොට තමයි ඒවා හරියන්නේ. මේ ඔක්කොම තේරෙන්න නම් මේ වේදනාව පිළිබඳව මොකද කරන්න ඕනේ? ඉතාමත්ම ගවේෂණශීලීව මේ වේදනාවටම අවධානය යොමු කරගෙන බොහෝ කාලයක් සිටිය යුතු වෙනවා. අන්න ඒකට තමයි ඔය චිත්ත ඒකාග්‍රතාවය ඕන වෙන්නේ. වේදනා සංතතියේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීම සඳහා චිත්ත ඒකාග්‍රතාවය ඕන වෙනවා. වේදනා සංතතිය විතරක් නෙවෙයි රූප සංතතියේ සංඥා සංතතියේ සංකාර විඥාන කියන සංතතියන් වල ඒ තියෙන ස්වභාවයන් හඳුනා ගන්නට නම් ඒවට අවධානය යොමු කරගෙනම වාසය කළ යුතු වෙනවා. ඒවට අවධානය යොමු කරගෙනම වාසය කරන්ඩ හිත එකඟ කරන්ඩ ඕන කියන එක දැන් පැහැදිලි. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ඒක වටහා ගන්න බෑ. අන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට උත්සාහ කරනකොට ඔන්න අපේ පින්වත්නි පස් පැත්තකින් මේ ඒකාග්‍රතාවය නැතිවෙන්න එකඟ හිතට එකඟ වෙලා ඒ පැත්ත බලාගෙන ඒක තේරුම් ගන්න දෙන්න තියෙන පස් දෙනෙක් ආපස්සට අදින හරියට අපි නිකන් මොකක් හරි දෙයක් තේරුම් ගන්න කියලා අපි අපි හිතමුකෝ ජනේලකින් බලාගෙන ඉන්නවා අපි මේ ඒකෙන් එහා පැත්තේ තියෙන දේවල් තේරුම් ගන්න කියලා. කවුරු හරි කෙනෙක් කියලා මාව ඇදගෙන යනවා. මට බලන්න දෙන්නේ නැහැ. රූපවාහිනියේ ශාස්ත්‍රීය වැඩසටහනක් යනවා. ඒක මම බලලා ඒකේ තියෙන යම් දෙයක් ඉගෙන ගන්න හදනකොට දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා මාව ඇදගෙන යනවා. මගේ ඇස් වහනවා. එක එක දේවල් කරලා මට මේක බලන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ වේදනා සංතති ආදී පංච පාදානස්කන්ධ සංතතීන් අවබෝධ කර ගැනීම සඳහා අපි හිත එකඟ කරලා ඒ පැත්තට අවධානය යොමු කරන්න හදනකොට පස් පැත්තකින් ආපහු අදිනවා. දෙන්නෙම නැහැ. ඒක අත්හදා බලන්න පුළුවන් පොඩ්ඩක් නාසිකාව අග හුස්මෙහි වේදනාවට නැත්තම් විදීමට අවධානය යොමු කරගෙන චුට්ටක් කරලා ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. නා හුස්ම ගන්නකොට හෙලනකොට ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර සෝ සතෝ වාස සති සතෝ පස සති කියන එක. එතකොට ඒ වේදනාවට හිත යොමු කරගෙන නාසිකාව අග දනි දනි දනි දනි ගන්නවා දනි දනි දනි දනි හෙලනවා දනි දනි ගන්නවා දනි දනි හෙලනවා එහෙම ඉන්න කියලා අපි කිව්වහම ඔය ආපස්සට අදින මේ ඒ අරමුණේම ඉන්න හදනකොට ආපස්සට අදින බලවේගයේ තරම තේරෙනවා. ඉතින් ඒවා මොනවද කියලා. ඒ වගේ තමයි චිත්ත ඒකාග්‍රතාවයකට එන්න දෙන්නේ නැති බලවේග තමයි වෙන්නේ කාමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන බලවේග ධර්ම. හ්ම්. ඒවා ඇවිල්ලා ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. ඒවා බලවේග විදිහට ක්‍රියාත්මක කරන ආපසු අදින බලවේග. හ්ම්. ඇයි මොකද්ද මේ කාමච්ඡන්දය කියලා කියන්නේ? කාමච්ඡන්දය කියලා කියන්නේ නොයේකුත් කාම වස්තුන් කෙරෙහි හිතේ තියෙන ආධික කැමැත්ත, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් කෙරෙහි හිතක තියෙන අධික කැමැත්ත රූප දකින්න ඕනේ, ශබ්ද අහෙන්න ඕනේ කියලා. ඉතින් මොකද වෙන්නේ? එහෙම අධික කැමැත්ත තියෙන අයට මොකද වෙන්නේ? අර අරමුණේ ඒකාග්‍රව ඉඳ හදනකොට මෙන්න මොකද වෙන්නේ අර පාරණ දැක්ක ඒවා අනාගතය දකින්න තියෙන ඒවා ම් ඒවා හින්දා වෙච්ච හදි ඔක්කොම පෙරහැර වගේ මතක් වෙනවා ශබ්ද ඇහිච්ච ඒවත් එහෙමයි ගන්ධ රස ස්පර්ශ ලැබිච්ච ආදරේ වැනි දේවල් ධම්ම කියන ඒවා අතීතයේදී තණ්හාවෙන් හටගත්තු හැම දෙයක්ම පෙරහැරක් එනවා වගේ සැරෙන් සැර එනවා. ඇවිල්ලා ඒවා ගැන කල්පනා වෙවි කල්පනා වෙවි තියෙනවා. එහෙම කල්පනා වෙවි තියෙනවා විතරක් නෙවෙයි මේ ඒවා ලබා ගැනීම සඳහා හිත පෙළඹෙනවා, උපක්‍රම හදනවා, විතර්ක පහල කරනවා. විතර්ක පහල කරනවා කියන එක හොඳට දන්නවා මේ පින්නන්තය ගයක් හදන්න ඕනේ කියලා හිතනොත් ඒකම මතක් වෙනවා. හ්ම් එතකොට වාහනයක් ගන්න ඕන කියලා හිතනොත් ඒක මතක් වෙනවා. ඒ වගේ කාමච්ඡන්දය අධික දේවල් ඒ වස්තු කෙරෙහි කාම විතරක පහළ වෙනවා පින්වත්නි. ඉතින් මොකද කරන්නේ? ඒවා ඔස්සේ හිත යවමින් මේ අනාගත සැලසුම් භාවනා කරන්න යන වෙලාවේ තරම් හිත එකඟ කරගන්න උත්සාහ කරන වෙලාවේ තරම් අනාගත සැලසුම් අන් කවරදාක්වත් එන්නේ නැත කියන කාරණාව. අපි හතර තේරුම් ගන්න ඕනේ. ඒ එකඟභාවය ඇති කරගන්න උත්සාහ දරන දැරීමේදී තමයි මේ අයට හොඳට තේරිලා ඇති ඒක උත්සාහ කරනවා නම් තමයි පින්නන්නේ ඔක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ උත්සාහ නොකරනවා නම් තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ එතකොට උත්සාහ කරන උත්සාහයේදී තරම් තේරිලා ඇති හොඳටම කොච්චරනම් මේ පෙරහැර එනවද කියලා කොච්චර බාධා කරනවද බාහිර දේවල් කෙරෙහි තියෙනා වූ අධිකතර කැමැත්තකින් ඔන්න ඔය කාමච්ඡන්දය කියන එක තියෙන තාක්කල් හිත එකඟ කරන්න බෑ ඒ වගේම තමයි මොනවා හරි දේවල් ගැන තියෙන ගැටීම් එක එක්කෙනත් එක්ක දේශපාලනයත් එක්ක එක එක නොයේකුත් දේවල් එක්ක මේ ලෝකයට ආපු අපි වර්තමානයේ ගත්තාම ගොඩාක් හිත හැප්පෙන දේවල් තියෙනවා හරියට තියෙනවා අන්න ඒ පැහැදිලිවම කියන ඒ ගැටෙන ස්වභාවය හරි පැහැදිලිවම තියෙන ඒ ගැටෙන ස්වභාවයත් එක්ක ව්‍යාපාද විතර්ක පහළ වෙනවා විතර්ක කියලා කියනවා මේ පින්නන්ත අය දන්නවා මම කියලා දීලා තියෙනවානේ ඒ කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත ඒ අරමුණේම නංවනවා ඒ අරමුණේම නංවනවා ඉතින් එතකොට මොකද වෙන්නේ තරහක් ඇති වුණා නම් ඒ තරහට අදාළ දේ තුලම නැවත නැවත හිත නැගෙනවා කොහොමද මේ හුස්මට අවධානය යොමු කරන් ඉන්නේ කොහොමද වේදනාවට අවධානය යොමු කරන් ඉන්නේ කොහොමත්ම ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පින්වත්නි ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා අතිවිශාල වූ දුෂ්කරතාවයන් වලටපත් වෙනවා ඒකාග්‍රව ඉන්න බෑ. ඔන්න ඔය ව්‍යාපාදයේ කියලා කියන හිතේම උපදින මේ කරදරකාරී ස්වභාවය දෙන්නේ ඒකාග්‍රතාවය ඇතිකරන්න. ඒ වගේම තමයි හුඟක් දෙනෙක් බුදිනවා භාවනා කරනවා කියලා හිත එකඟ කරගන්න උත්සාහ කරන වෙලාවෙ ඉඳලා හිත එකඟ කරන්න උත්සාහ කරන්න ගියාම හැම වෙලේම වෙන ඉදිකිරා වැටෙන එක. ඉතින් වටනවා වැටි වැටි වැටි වැටි ඉන්නවා. ඉතින් කවදද භාවනා කරන්න කියලා පොඩ්ඩක් හිතන්න. කෙනෙක් කියලා දැන් ඉතින් මං වයසයි ඒකද භාවනා කරන්න බෑ නිදි කිරාම වැටෙනවා කියලා මේක හරිම නරක කතාවක් හරිම නරක කතාවක් එහෙම එකක් නෑ හරිද වයස හින්දා නෙවෙයි වයසෙන් දා එහෙනම් දරුවෝ මොන හරි දෙයක් කියද්දි කිය කිය ඉද්දෙනින් දැනනවාද ඒක ලෙඩක් නම් එහෙම වෙන්නත් ඕනේ හරිද එහෙනම් චිත්ත ඒකාග්‍රතාවය තුලින් ඇතිවන්නා වූ චිත්ත සමාධිය වැඩෙන්න ප්‍රථමයෙන් එක තීරම විදියට හැරෙන හිඳයි ඒක නින්දට වැටෙන්නේ. ඉතින් එහෙම බැරි වෙන්න ඕනේ. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ තීන මිද්දයෙන් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුල සකස් කෙරෙන්න ඕනේ. ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ආපස්සට අදින බලවේග අභිබවා යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම උද්දච්ච කුච්ච කියලා කියන හිතේ තියෙන නොසන්සුන්කම් හුළඟේ ලෙලෙන කොඩිය වගේ මේ හිත ලෙලෙනවා සාමාන්‍යයෙන් අකුසලයක් එක්ක මේ හිත කම්පණයටපත් වෙනවා වගේම නොකරපු හොඳ ගැන කරපු නරක ගැන හිතෙන් ඇතිවෙන පසුතැවීම ඒ පසුතැවීමත් එක්ක මේ නොසන්සුන්කම කියන කෙනවා එතකොට මුකුත් කරගන්න බැරුව යනවා ඒකින්ද ජීවිතේ හැමදාමත් පසුතැවෙන්නේ නැති වෙන්න ජීවිතය සකස් කර ගැනීම හරියම වටිනවා සමහර වැරදි පින්වත්නි පසුතැවීමට අතිවිශාල හේතුවක් වෙන ඒ වගේම තමයි මේ ධර්මය තුලින් මේ ක්‍රමවේදය තුලින් සාර්ථකත්වයක් ලබන්නට හැකියාවක් නැත කියලා කියන අපේ හිතෙන් උපදින සැකය. හරි. මේ ක්‍රමවේද වලින් ස්ථීර සැපයක් ලබන්නට නොහැකිය කියලා කියන අපේ චිත්තසංතානය තුළම ඇතිවන්නා වූ සැකය තමයි ඊළඟ ප්‍රධාන කාරණා. මේ කාරණා පහ එකතු වුණොත් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැහැ ඒ අරමුණෙහි. ඒ අරමුණෙහි චිත්ත ඒකාග්‍රතාවය ඇති නොවන තාක්කල් අරමුණෙහි චිත්ත ඒකාග්‍රතාවය ඇති නොවන තාක්කල් ඒ අරමුණේ සැබෑ ස්වභාවය ගවේෂණය කරන්නට හම්බෙන්නේ නැහැ. ඒක ගවේෂණය කරන තාක්කල් එහි සත්‍ය తත්‍රයේහි විදක්වත් අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එහි තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය අවබෝධ කරගෙන ඒක ගවේෂණය කරනකොට තේරෙන ඇතිව නැතිවන්නේ නැතිව ඇතිවන්නේ නැවත නැවත හටගන්නේ හැම නිමේෂයකම වෙනස් වෙලා කියලා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. අන්න එතකොට කියනවා අනිච්චානුපස්සනාව වැඩෙනවා කියලා. ඊළඟට ඒක තුලින්ම තේරෙනවා ඇතිව නැතිවන්නේ නැතිව නැවත ඇතිවන්නේ ඒ නැතිව ඇති වෙන දේවල් මගේ මට ඕන හැටියට සකස් කරගන්න බෑ ඒකේ අයිතිය මට නෑ ඒක සකස් වෙන ආකාරයටම බාර ගන්න වෙනවාය කියලා දැනෙනවා අනාත්ම ලක්ෂණය දැනෙනවා සියුම් සියුම් තන පවා අන්න ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය මේ පංච පාදානස්කන්ධෙහි සැබෑ ස්වභාවය අත්දකිමින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව නැති කරගන්න පුළුවන් වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් තුලින් අන්න ඒකයි චිත්ත ඒකාග්‍රතාවය ඕන වෙන්නේ ඒකයි ප්‍රථම ධානය ဒုတိ ය ධානය තෘතිය ධානය චතුර්ථ ධානය කියලා කියන මේ ධාන අංගයන් මේ අවබෝධය සඳහා ඕන වෙන්නේ ඒකයි පසල චරණ ධර්ම වල මේ ධානාංග හතර චරණ ධර්ම විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ධානයක් ඇති කරගන්න ආකාරය ගැන කතා කරන්න ඕනේ හෙට දවසේ අපි ඒක सिद्ध කරමු. කොහොමද මේ උදාර ඉලක්කයට උත්තරී මනුස්ස ධම්ම කියලා කියන ඉලක්කයට ප්‍රාථමිකම උත්තරී මනුස්ස ධර්ම අතර ඒ කියන්නේ උතුම් මිනිස් ධම් අතර තියෙන පල්ලෙහාම එක ප්‍රථම ධ්‍යානය කියන එකට ප්‍රායෝගිකව ළඟා වෙන්නේ කොහොමද කියලා අපි සාධාරණ සාකච්ඡාවක් සිදු කරමු හෙට දවසේ. ඉතින් මේ පින්නන්ත හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන සාධකයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඒ උතුම් දේවල් ජීවිතය තුළින් අත්දකින්නට ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව හැමදිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි